ආවර්තන සංගීත ශාස්ත්‍රයේ නොමෙතෙන ගීත සරලතා රසික හදවත් තුළ සනිටුහන් කළ සංගීත වේදිකෙකුගේ මතකාවර්ජනයයි ආවර්ජන අද අප ආවර්ජනය කරනු ලබන්නේ සරල ගීතයේ චිත්‍රපට සංගීතයේ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ එල් විටිකලගේ සෝමදාස හිවත් සෝමදාස එල් විටිකල මහතාගෙන මන්වන් සලු පිළිබඳෙහි තේවා මිනිමුතු මාලා ගෙලෙහි රැඳේවා සංසුන් සහනය ළඟා කරේවා ආසිරි සාමර පවන් කෙරේවා සෞතිරින් විපරවම් පින කැටියක පාසරලා මගේ දෝතට පුතුවාම මගේ දෝතට පුතුවාම සුදු පාටින් වඩින් පුතුනේ මා වෙතේ වර්ෂ 1925 ඔක්තෝබර් මාස 1 වෙනිදා වියම්කොටදී මෙතුමා උපත ලැබුවා. ඇල්විටිකලගේ දොන් ඒ ප්‍රහම් සහ අමරසිංහ ආරච්චිගේ සුසානා හාමි මෙතුමාගේ මව්පිය දෙපළයි. මේ අදහස් දක්වන්නේ සෝමදාස ඇල්විටිකල මහතා. පාසල් කාලේදී ඒවකට අපේ පළාත්වල මේ නාඩගම් කෝලම් පෙන්වන යුගයක්. ඉතින් මගේ දෙමව්පියෝ වැඩි කැමැත්තක් දක්වන්නේ මා මම ඕවා ගිහින් බලනවා. පස්සේ මට ගෙදරින් හොරා පැනලා ගිහින් බලන තත්ත්වයකට වාහන ආවා. අපි ඔක්කොම වෙද પરම්පරාව නමුත් මගේ තාත්තා වෙනදා මේ අනිත් දුණා අනිත් අය වෙදකමට වෙදකම කළා. ඒ වොම ඉන්නකොට මට මේක නිකන් ආසයි. සංගීතයට ආසයි. පස්සේ මම තල්පැලේ මගේ මවුට මම ඉඳන් කිව්වා ඒ කාලේදී මම ජපන් මෙඩ්ලින් කියලා රුපියල් 2.50 මෙඩ්ලින් જાතියක් මේ ජපානයෙන් ඇවිත් ඈ ඔය එකක් අරන් දෙන්න කියලා. පස්සේ ඔය එකක් මට ගෙනත් දුන්නේ. ඉතින් අර හඬවල් මගේ කනේ තියෙන හඬවල් මම මේකේ වාදනය කරනවා. ඒක තමයි මගේ මුලින්ම පටන් ගැනීම. ඒ මගේ නාද රටාව මම අරකේ මේ වාදනය කරනවා. ඕන ඉන්නකොට මට ඉස්කෝලේ මුණ ගැහුණා එස්ඩන් වින්සන් පීරිස් කියලා වයලින් මම ආනන්ද හිටියේ. ආනන්ද විද්‍යාලයේ. ඊට පස්සේ දෙවෙනි යුද්ධ කාලේදී ආනන්ද විද්‍යාලය අරන් ගිය පණිපිටියට. දැන් දැන්ට පවත්තල ධම්පාල විද්‍යාලය. එතකොට මම ආනන්ද ඉඳලා ඉවරලා ධම්පාල විද්‍යාලයට තාම යුද්ධ වුණා යුද්ධ යුද්ධ කාලේදී. එතකොට මම මුලින්ම මගේ සංගීත ගුරුවරයා වන එෂ්ටන් වින්සන් පීරිස් මහත්මයාත් ආවා ධම්පාල විද්‍යාලයට. එතන තමයි මගේ මුල්ම සංගීතක මම සූර්ය සංකර් මොල්ලිකුඩ ආනන්ද සමරකෝන් එච්.ඩබ්ලිව්. රූපසිංහ, ජේ සාදිරිස් යන සංගීතවේදීන්ගේ ඇසුර තුලින්ද විවිධ ගුරු හරුකම් ලබා තිබෙනවා. ලයල දිසිංහ මහත්මයා, සූර්යශංකර මුල්ලිකුඩ ඉරාජිය. ඒ අය මට මුණ ගැහුනේ මගේ හිටියා මේ මිත්‍රෙක්. ඒ මිත්‍රයා මම ඉස්කෝලේ ගිහින් එලා හවස් කාලෙදි ඔය මං කිව්වේ නම් කියපු මගේ ගුරුවරයෝ දෙන්න ළඟින් ආශ්‍රය කරනවා. මා මා එක දවසක් එක්කගෙන ගියා. වීරසේකර කියලා එක්කගෙන. එයා තමයි මාව එක්කගෙන ගිහින් ඉන්නේ අඳුරලා දෙන්නේ. ඒ එතන ඇසුරු කිරීම ඉතින් එතන තවත් එක්කව වෙන අක්කව වෙන සංගීතයක් කියනගෙන් එන් වෙලා පස්සට ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා පස්සම ඉන්දියාවට ගියා 1950 දී ඉන්දියාවට ගොස් වැඩිදුර සංගීත අධ්‍යාපනය ලැබූ මෙතුමා සරෝත් නැමැති සංගීත භාණ්ඩය වාදනය ප්‍රගුණ කළා ඒ ගුණබට්ටා ආචාර්යතුමාගෙන් සහ උස්තාද් අලි අක්බර් ખાන් මහතා යටතේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි මෙතුමා ලයනල් එදිරිසිංහ මහතාගේ ආරාධනයෙන් රජයේ සංගීත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ කටයුතු කළා. 1958 දී සංගීත විද්‍යාලයෙන් ඉවත් වූ මෙතුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට ඇතුළු වුණා. 1969 දී වාදක මණ්ඩල ප්‍රධානියා බවටද මෙතුමා පත් වෙනවා. ඒ අතර මෙතුමා වැඩසටහන් නිෂ්පාදන කාර්යයද ඉටු කළා. ගුවන් විදුලියේ තේමා වාදන සහ සරල ගීත රාශියක් මෙතුමාගේ ස්වර රටා අනුව සැකසුණා. ජීවන යාත්‍රා බිඳුම් වරානේ කොතැන ලැබුම්

කලු විසිරි සමනල සමරු පොතේ පිටුනි මැවි ආදර දරසයි කලු විසිරි සමනල සමරු පොතේ පිටුනි දුනු ඡායා අතරේ දේදුනු ඡායා අතරේ 1955 මේ මාස 24 වෙනිදා මතුගමදී දයන්ගනී සමග විවාහ වීමෙන් පසුව ඔවුන්ගේ ජීවන ගමනට දරු සම්පත් ලෙස දියණියන් 6 දෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. 1965 දී තිරගත වූ රොබින් තම්පෝගේ සුදෝ සුදු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කිරීමෙන් මෙතුමා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණ කාර්යයට පිවිසෙනවා. සිතංගී සුදු සුදෝ සුදු ගීතවන මිහිර සුදු ඇත හදේ අපගේ ආදරේ සුදෝ සුදු සුදෝ සුදු ආලය පෙර කිසි දවසක නොඇසුනේ ලෝකය සුදුනේ සුදුමය දෙහදක ආලය පෙර කිසි දවසක නොඇසුනේ ලෝකය මැනිකේ සිටිරි පුතුයි මගේ එම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයෙන් පසුව සත්සමුදුර බිනරමලි පාරාබලලු බක්මහදීගේ වෙස්ගත්තු වැලිකතර සීනලොවක් සිහසුන සාකරිකා අමරණීය ආදරේ වල්මත් වූ ආශා මංගලා ප්‍රදීපා යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කළා. කෙටි චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ විනත් සංගීතමය වැඩසටහන් රැසකට සංගීතය සපයා තිබෙනවා. රූපවාහිනී කතා මාලාද ඒ අතර වෙනවා. සිනිඳු සුදු මුතු මාලාවේ ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් මත හඳ උඩින් හඳ පායන ලීලා හඳ උඩින් උඩින් හඳ පායන දීලා ලන්ද වෙලේ රුක් අත්තන පිපිලා මන්ද කොහො හඬලනු හැංගීලා එන්ද තමා බක් මහලන් වීලා අදවන් දැසින් අදවන් දැසින් පවසනු රහසින් ජීවිතයේ රස නියයි විගසින් අඩවන් දැසින් පවසනු පහසින් ජීවිතයේ රස මියයි විගසින් මරු කතරේ මිනිස් පුරේ මරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා මෙතේ පුතුන් පාමුලමා නිලුමක් වේවා කුමරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුලමා නිලුමක් නේවා යන ගීත මෙතුමා සංගීතවත් කළ අදටත් ජනප්‍රිය වූ ගීත ගොන්න අතර වෙනවා 1982 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත් වූ මෙතුමා 1988 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සංගීත උපදේශක තනතුර ලබනවා. සංගීත දිවියේ මෙතුමා සම්මාන සහ ගෞරව නාමවලටද භාජනය වුණා. එනම් 1967 දී පස්වන සරසවි සම්මාන උළෙලේදී සත් සමුද්‍ර චිත්‍රපටයේ වෙනුවෙන් සරසවි සම්මානයට පාත්‍ර වුණා. ඒ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් දේශීය සංගීතයට කළ මෙහෙය වෙනුවෙන් 1974 දී දීපශිකා සම්මානය ලබනවා. 1985 දී 40 වසරක සංගීත දිවියේ දේශීය සංගීතයට කළ මෙහෙය වෙනුවෙන් රාජකීය විද්‍යාලයෙන් විශේෂ සම්මානයක්ද ලබනවා. 1988 දී කලා භූෂණ ගෞරව නාමයෙන් පිටුම් ලබනවා. අදවන්දසින් පවසනු රහසින් ජීවිතයේ රස නියයි විගසින් අදවන්දසින් පවසනු රහසින් ජීවිතයේ යන ගීතය පිළිබඳව මේ අදහස් දක්වන්නේ සෝමදාස ඇල්විටිකල මහතා. මාගමසේකර ඒ වක්වාණී ගුවන් සංස්ථාවේ සේවය කරේ. මමත් ඒ වක්වාණී මෙහි සේවය කරේ. ඉතින් මේ ගීතේ මම නිතරම වාගේ ඔහුට කියනවා ගීතේ ලියලා දෙන්න ලියලා දෙන්න කියලා. පස්සේ මට ඉතින් කිව්වා එහෙම නෙමෙයි සෝමනේ ගීතේ ලියන්න ඕනේ අපි ගම්පහ ශ්‍රීපොලි පුර අපේ ගෙදරට යන් කියලා. පස්සේ අපි හතරහමාරට මේක දවසක් අපි කාර්යාලයේ පස්සේ අපි දෙන්න ගියා. ගිහින් ඉරලා ඉතින් අපි ජීවිතේ ලියන්න පටන් ගත්තා. නමුත් ජීවිතේ ලියා ගන්න තරම් මේ මේ තත්ත්වයක් තිබුණේ නැහැ. කියන්නේ අදහස් පහළ වීම වෙන්නේ අඩුයි. පස්සේ අපි රෑ කෑම කාලේලා බුදිය ගත්තා. පාන්දර 4:00 විතර නැගිටලා ඉන්න මට නැගිටලා ඉන්න කිව්වා දැන් අපි ගීතේ ලියමුනේ කියලා. පස්සේ පැය එකහමාරකදී වගේ ගීතේ ඔක්කොම ලියලා මට අවසන් කරලා මට දුන්නා. ඊට මම මේක අරන් ආවා. අරන් ඇවිත් මම වතුර දිහා දැක්ක ගාම මට නිකන් පොඩි නාද රටාවක් මගේ හිතේ පහළ වුණා. ඒ නාද රටාව තමයි මම ඒක ප්‍රගුණ කරලා ඉඳලා ඔපවත් කරලා ගීතයකට පරිවර්තන කළා. අණ්ඩ බලන් සඳ රන් පැටියෙන් සුදු සීත කඟුල් ගලනා හද සුක තැබුල් ආගමසේකරගේ සුන්දරලගේ වත් ජනප්‍රියම ගීත නාටකයේ සංගීත නිර්මාණය මගේ අතින් තමයි සිදු වුනේ. ගීත 38ක් කියලා තියෙනවා. ට්‍රිලිෂියා අබේකෝන්, බෙන් සිරිමාන, ගුණසේන ගලප්පත්ති, ජනියල් මුතුමාල ඔය දීපදෙනෙක් කියනවා. අණ්ඩ බලන් සඳ රන් පැටියෙන් සුදු සීත කඳුල් ගලනා හත සුඛ තැබුල් නිවන අණ්ඩ බලන් සඳකන් තැතියෙන් සුදු සිත ගඳුල් ගලනා හත සුඛ තැබුල් නිවන චන්දන පල්ලව කුකිල පූජන සංගීත ගේ සුර සංගීතයේ පැටලි සුන්දර මේ වන කුල්ම යහන් ගැබ සුන්දර මේ වන කුල්ම යහන් ගැබ ආදර පත් පියනා සරල ගීතයේත් චිත්‍රපට සංගීතයේත් සංගීත අධ්‍යක්ෂවරයෙකු වූත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩල ප්‍රධානියෙකු ලෙස කටයුතු කළා වූත් සෝමදාස එල්විටිගල මහතා 1990 අගෝස්තු මාස 27 වෙනිදා තම ජීවන ගමන නිම කළා. ඔබගේ පිය සතහන් නොමැකෙමු ඇත සිත සම්ගුරු වෙරළේ සින්දු සුදු මුතු තලාවේ සින්දු සුදු මුතු තලාවේ සින්දු සුදු මුතු තලා අද අප ආවර්තනය කරනු ලැබුවේ සංගීත ශාස්ත්‍රයේ නොමැකෙන ගීත ස්වර රටා රසික හදවත් තුල සනිටුහන් කළ සංගීතවේදියෙකු වූ සෝමදාස ඇල්විටිකල මහතා පිළිබඳවයි. සත්සරණං සරසවි දේවෝලේ වෙනතත් ගොළු වී සැඟවුණා net අග කඳුලක් මතු වුණා සිංහල සංගීතංශය වෙනුවෙන් පිටපත් රචනය සංස්කරණය හා නිෂ්පාදනය රවින්ද සංජීව පෙරේරා ඉදිරිපත් කළ මම තුෂාරා ගීතදේවී බැතගේ හමුවෙමු තවත් දිනක මෙවැනිම මතකාවර්ජනයක් සමගින් තිබුණු කුසුම පරවූ